නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපිට දුර්ලභ භාග්‍යයක් ලැබුණේ ඒ තමයි නිවන ගැන අහන්න ලැබිච්ච එක නිවන ගැන වචනයක් නමුත් අහන්න ලැබෙනවා නම් ඒ වනාහි ඒකාන්තයෙන් භාග්‍යයක් මොකද බුදවරු ලෝකේ පහළ වෙලා නැති කාලෙක නිවන කියන වචනේවත් අහන්න නැහැ එහෙමයි ස්වාමීනි නිවන් දැකීමක් ගැන කවර කතාවද ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි මීට කලින් කරපු දේශනාවල මහරහතන් වහන්සේ නමක්ගේම අර්ථකතනෙන් විස්තර කිරීම වශයෙන් ඒ අමා මහ නිවන ගැන අහන්න ලැබුණා. අදත් අපිට මේ වාග්ය ලැබෙනවා අද දේශනාවෙනුත් නිවන ගැන. එහෙනම් මිනිසුත් නිවන් අවබෝධ කරනවා අවබෝධ කරනවා කිව්වට මිනිසුත් දන්නේ මොකද්ද මේ නිවන කියන්නේ කියලා. එහෙයි ස්වාමී. ගොඩාක් අයට තියෙන ප්‍රශ්න මේවා. ඉතින් අපි බලමු අද ඒ නිවන ගැන තියෙන විස්තරේ අද නිවන ගැන තියෙන විස්තරයක් තමයි නිර්වාණය සාක්ෂාත් කිරීම පිළිබඳ ප්‍රශ්නේ. නිවන් අවබෝධ කරන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ අවබෝධ කරන නිවන ගැන රජ්ජුර වහන ප්‍රශ්නයක්. මේකත් හරිය මේ ප්‍රණීත දහම් පරයය. මම කලිනුත් මතක් කළා ඒ තමයි අපි නිවන කියන්නේ උතුම් ගහම් දීර දෙයක්. ඒ වගේම නිතර නිවන ගැන ඇහෙන්නේ නිවන් දකිත්වා නිවන් දකිත්වා කිව්වද නිවන කියන එක විග්‍රහ කරලා ඒ සම්බන්ධයෙන් ධර්ම දේශනා ඇහෙනව අඩුයි. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා හිතට හුරු නැහැ. ඉතින් ඒ නිසා හිතට හුරු කරගන්න කවදා නමුත් අපි අවබෝධ කරන නිර්වාණයේ නිර්වාණයේ ස්වභාවය කොහොමද කියලා මාත්‍රයක්වත් හිතට ඒවා ගැන සංඥාවක් ගන්න මේ දේශන අහලා. දැන් අද බලමු මොකද රජු වහන්නේ කියලා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා මෙසේ පවසන්නාහුය. නිවන අතීත වූයේත් නොවේ, අනාගත වූයේත් නොවේ, වර්තමාන වූයේත් නොවේ, උපන්නේද නොවේ, නූපන්නේද නොවේ, උපදවාලිය යුත්තේත් නොවේ. කියාය. ස්වාමිනී නාගසේනයන් වහන්සේ මෙහිලා යම් කිසිවෙක් මනසේ පිළිවෙතේ යෙදී නිර්වාණය සාක්ෂාත් කරයි නම් ඔහු හටගෙන තිබූ දෙයක් සාක්ෂාත් කරයිද නැත්නම් උපදවා සාක්ෂාත් කරයිද මතකද නිර්වාණය ගැන අපි කලින් දවසේ දේශනාව කරනකොට රජතුමාට තේරෙන්න උපමාවක් කිව්වා නාගසේන මහරහතන් වහන්සේ අවකාශය ගැන එහෙමයි ස්වාමී මේ තියෙන ආකාශය උපදෝප එකක්ද නැති කරන්න පුළුවන් දෙයක්ද කියලා එහෙම ඇහුවානේ. එහෙමයි. එහෙම ඒවට අදාළ නැහැනේ අවකාශය. ඉතින් දැන් බුද්ධ දේශනාවේ තියෙනවා නිවන කියන්නේ අජාතං. ඒක මේ උපද්දෝප එකක් නෙවෙයි. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ උපද්දවන එකක් නෙවෙයි. හැබැයි ඒකට හේතුව උපද්දවන දෙයට තියෙන එකක් තමයි උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපදෙලා නැති වෙලා යනවා. එහෙමයි ස්වාමී. ඊට නිවන කිසිවක් මට පිහිටලා තියෙන දෙයක් නෙවෙයි. තවත් දෙයක උපකාරකින් තියෙන දෙයක් නෙවෙයි නිවන. හේතුඵල ධමයෙන් හටගත් දෙයක් නෙවෙයි. ඒ රාජ්‍යරු වහන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලවලටත් නිවන කියන කයිති නැත්තම් ඊළඟට උපන්නාද උපදවාලීත්තේද නැත්තම් ස්වාමිනී කොහොමද මේ කර්තින් නිවන් දකින්නේ? එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ඒක බලමු අපි ඉදිරියට මේක උපමා උපමේය මගින් විස්තර කරන යාමට තේරෙනවා. එහෙමයි. මහරජාන්නේ යමෙක් මනාව පිළිවෙතේ යෙදෙයි නම් නිර්වාණය සාක්ෂාත් කරයි. ඔහු සාක්ෂාත් කරන්නේ හටගෙන තිබූ දෙයක් නොවේ. එමෙන්න ඔහු උපදවාගෙන සාක්ෂාත් නොකරයි. මහරජාන්නේ මේ නිර්වාණ ධාතුව තිබෙන්නේ මෙය. ඔහු මනා පිළිවෙතෙහි යෙදී සාක්ෂාත් කරන්නේ. නිර්වාණය ධාතුව කියලා එකක් නිර්වාණය නැමැති ස්වභාවයක් තියෙනවා. එයා මන පිළිවෙතේදීලා ඒ සාක්ෂාත් කරමින් වාසය කරනවා. නිර්වාණය ස්වභාවයෙන්ම පවතිනවාද ස්වාමී? ආ ඒක තමයි රජ්ජුරුහන්නේ. මේක තියෙන දෙයක්ද කියලා. නමුත් නිර්වාණ ධාතුව කියන්නේ නිර්වාණය නැමැති ස්වභාවයක්. ඒකට අපි දිග පළල උස එහෙම කියන්න බෑ. තියෙන දෙයක්. දැන් මේ රජ්ජුරුවත් ඕකමයි අහන්නේ. දැන් ඔබතුමා ඇහුවේ නිර්වාණයේ ස්වභාවය පවතිනවද කියලා. එහෙමයි ස්වාමී. එහෙම එකක් නෙවෙයි. දැන් මේහෙම නාගසේන මහරහතන් වහන්සේ නිර්වාණය කියන එක ගැන මේ විදිහට කියනකොට රජතුමා මොකද කරන්නේ? ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා ඔය එහෙම මෙහෙම වචනයක් දෙකක් කියන එකෙන් මේ අපි අහන දේ වැහෙනවා කියලා අපිට හිතෙන්නේ. ඉතින් හරියට කියන්නකො ටිකක් මේ විස්තර කරලා විභාග කළා වචනෙන් දෙකෙන් කියන්නේ නැතුව මුදලට කරන්න මේ අහා මේ මේ විසඳලා දෙන්න නිවන කියන එක. මොකද මං හරි කැමති එක ගැන අහන්න අනිතක ඔබ වහන්සේත් බොහෝ මහන්සි වෙලා මේ නිවන කියන එක සොයාගෙන නිවන ලබා ගන්න ඇත්තේ බොහෝමත් අමාරුවෙන් උත්සාහයෙන්. ඉතින් ඒ නිසා ස්වාමීනි මම්මුලා වූ කෙනෙකුට විමතියක් ඇති වූ කෙනෙකුට සැකයටපත් වුණු කෙනෙකුට ඒ ඔකෝම දුරු කරලා ඒ මිනිසුන්ගේ අභ්‍යන්තර තියෙන දෝෂ මේ නිවන ගැන එක එක විදිහට හිතන දෝෂ ටික බිඳලා දාන්න විස්තර කරලා දෙන්න කිව්වා. මහරජාණෙනි ශාන්ත සුඛ ප්‍රණීත වූ නිර්වාණ ධාතුව ඇත්තේමය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ මනාව පිළිවෙතේ දෙන තැනැත්තා සියලු සංස්කාරයන් අනිත්‍ය අනිත්‍යයි කියලා නුවණින් විමසලා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. ඉතින් මහරජාණන් ආචාර්යවරයාගේ අනුශාසනාවේ හික්මන ශිෂ්‍යයා ප්‍රඥාවෙන් විද්‍යා ශිල්ප සාක්ෂාත් කරයි. ආන් මේ වගේ මහරජාණන් බුද්ධානුශාසනාවේ මැනවින් පිළිවෙතේ යෙදෙන ප්‍රඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කළා. දැන් ගුරුවරයෙක් ගෝලෙකුට උපදෙස් දෙනකොට එයා තමන්ගේ ඥාන බලයෙන් අර ගුරුවරයා දෙන උපදේශයට අනුව ශිල්පයට පැමිණ වාසය කරනවා. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ නිවන පිණිස දහම් දේශනා කළා තියෙනවා. ඒක ඒ කෙනා මනාව පිළිවෙතේ යෙදিলা නුවණින් විමසලා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා ඒ අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරනවා. ස්වාමිනී නිර්වාණය කියන එක කොහොමද ඒක තේරුම් ගන්නේ? දැන් මෙච්චරම මේවට ප්‍රශ්න එන්නේ මහත්යේ හේතුව තමයි මේ නිවන කියලා කියන්නේ මේ සකල ලෝක ධාතු ඉක්මවා ගිය ස්වභාවයක් මොකද අපි කතා කරන දේවල්, පෙනෙන ඇහෙන දේවල්, හිතන පතන දේවල් ඔක්කොම කෙලෙස් සහිත ලෝකයටයි අදාළ. එහෙමයි ස්වාමී. හේතුඵල ධහමටයි අදාළ. සංස්කාර වලටයි අදාළ. නිවන කියන්නේ සංස්කාර නැති කරපු තැන. හේතුඵල ධම නැති කරපු තැන. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය විවහාරයේ තියෙන වචන වලින් නිවන තේරුම් කරන්න තියෙන අමාරුකම නිසා තමයි මේ ප්‍රශ්න හටගන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් පාටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් නිවන ගැන තේරුම් කරන්න ගිහිල්ලා රජ කෙනෙක් නැත නිතර නිතර ඒ ගැන හාරාර අහන ඇති. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ඒ බාධා නැති, උපাদ্রව නැති, බියක් නැති, රැකවරණයේ සැප ඇති, සාන්ත වූ සැප ඇති, අති මිහිරි වූ, අති ප්‍රණීත වූ, අති පිරිසිදු සිසිල් දෙයක් කියලා තමයි නිවන ගැන දැනගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේ කියන්නේ නිවන කියන එක ගුණ වලින් විස්තර කරන්න පුළුවන්. එහෙමයි. ඒ හැර මේ සාමාන්‍ය වචන වලින් කියන්න බෑ. මහරජාණෙනි බොහෝ ලීදර සමූහයක් දැල්වෙද්දී ඒ දැල්වෙන දරගොඩට වැටුණු කෙනෙක් බලවත් උත්සාහයෙන් එයින් මිදී ගිනි රහිත තැනකට පිවිස බෙහෙත් කොට සුවපත් වෙනවා. විශාල ගිනි ගොඩකට මිනිසෙක් වැටෙනවා. පිච්චි පිච්චි මේ මේ මිනිසයා ඉක්මනට එකෙන් ගොඩ එනවා. දැන් පිච්චිලා. මෙයා ඉක්මනට ලෙඩේ මේ බෙහෙත් කරගෙන සුව වෙනවා. සුව වුණාට පස්සේ යාට සැනසෙල්ලක් දැනෙනව නේද? එහෙමයි. අප්‍රමාණ සැනසෙල්ලක්. ආන ඒ වගේ නුවණ යොදා මේ රාග දේශ මෝහ නැමැති ගිනි ජාලාවේ තැඹී තැඹී ඉන්න සත්වයා කෙලෙස් වලින් තැඹී තැඹී ඉන්න සත්වයා අ르ගින්දරට වැටෙන මිනිසයා වගේ මනා පිළිවෙතේ ඉදිලා මේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් ප්‍රතිපදාව නැමැති ඖෂධය තියෙනවා. එහෙමයි. ඒ ඖෂධ ලබාගෙන සුව වෙන්නේ යම්සේද. එතකොට යාට සුවයක් තියෙනවා. ආන් ඒ වගේ තමයි කියනවා පිළිවෙතේ ඉදලා අමාමා නිවන ලැබුණාට පස්සේ ඒක බාධා නැති උපද්‍රව නැති බියක් නැති රැකවල් නැති සාන්ත වූ අති මිහිරි වූ අති ප්‍රණීත වූ අති පිරිසිදු සිහිල් දෙයක් විදිහට තමයි නිවන දැක්කේ එහෙමයි ස්වාමී. ඒක සංසාරයේ තියෙන දුක කොහොමද? අර ගිනි ගොඩර ගිනි ගොඩට වැටෙනවා වගේ. ඒක උට ගිනි ගොඩෙන් ගොඩට ඇවිල්ලා තුවාලස්සුව කරගෙන සනීප වුණා කියන එක කොහොමද? ඒ වගේ තමයි ප්‍රතිපදාවේ යෙදিলা සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගෙන අමාමහ නිවනටපත් වෙන එක. තව උපමාවක් කියනවා. එහෙමයි. ඔන්න සර්පය, බලු, මිනිස්, කු මිනි කුණු. සර්පයොත් මැරිලා, බල්ලොත් මැරිලා, මිනිසුත් මැරිලා, මේ මිනි කුණු වෙලා එක තැනකට දාලා තියෙනවා. මහා බලක් හරි ගොඩක් හරි. එතකොට ගන්ධසාරේ එහෙසම්. පණුව කුණු වෙලා කල් ගිහිල්ලා මේ මිනි කුණු වල එතකොට මේ වාගේ ඉඳලා සමහර ඒවා සම්පූර්ණයෙන් ඕජා වැගිරි වැගිරි ඕක මැදට මිනිසෙක් වැටෙනවා. දැන් මේ මිනිසයා වැටිලා ඉන්නේ අරහෙට පෙළුණත් කුණු වෙච්ච මිනිකුණු මේ පැත්තට පෙළුණත් මිනිකුණු ඇතුලෙත් මිනිකුණු අතපය හරවනට ඒත් මිනිකුණු ඒ ඒ වගේ ඉන්න පණුව ඇඟට එනවා ඒ වගේ ගෑවෙන ඕජාව, ගන්ධසාරේ. එතකොට මේ මිනිස්සයා ඒ කොමාරියෝකින් උස්සායෙන් නැගිටලා ඇවිල්ලා අවකාශයක් සහිත තැනකට ඇවිල්ලා හොඳට නාලා කියලා සුවඳවත් වෙලා තිරී සිදු වෙනවා. එතකොට එයා අර කලින් හිටපු තැනයි දැන් හිටපු තැනයි වෙනස බලන්නේ. ආන් ඒ වගේ තමයි රජතුමනි පිළිවෙතේ යෙදිලා නුවණ යොදලා මේ ක්ලේශ කෙලෙස් නැමැති කුණපයෙන් නිදී. මලකුණු කෙලෙස් නැමැති කුණපයෙන් අර කුණු වෙලා තියෙන මලකුණු කියන පංචකාමයෙන් ආත්මිදිලා උඩට ඇවිල්ලා සැනසෙනවා වගේ තමයි පිළිවෙත් ඒදිලා අමාමා නිවන ලබනවා කියන්නේ. එතකොට මේ රහතන් වහන්සේලාගේ උපමාවල පංචකාමයෙන් ඇහෙන් රූපයක් බලලා කනෙන් ශබ්ද අහලා ඒ වගේම ශාරීරියේ ඇසුරු කරගෙන මේ සැප සොය සොයා යන්නේක පංචකාමී එහෙමයි ස්වාමී. දැක්කේ අර කුණු මිනී කුණු බලු කුණු සර්ප කුණු තියෙන මහා කුණු ගොඩකට මිනී ගොඩකට මේ මිනිසෙක් වැටිලා එහෙම දඟලනවා වගේ තමයි පේන්නේ. ගන්ධසාරි පණුව ඕජාව මැස්සෝ එහෙමයි ස්වාමී. ඒක ජරා වේතන තියෙන. ඕන් රහතන් වහන්සේලා පංචකාමයේ භුක්ති විඳින ජනී ජනයා දකින්න හැටි. රහතන් වහන්සේලා කවදාවත් එක් වෙන්නේ එක් වී වාසය කරන්නේ. නමුත් අර පිටේ ඉඳලා බලන කෙනාට තේරෙනවා අර කුණු ගොඩේ ඉන්න මිනිස්සුන් දැකලා අනේ මෙයා මේකෙන් නිදහස් වෙනවා නම් පව් කියලා. ආන් ඒ වගේ තමයි රහතන් වහන්සේලාට මේ සකල ලෝක සත්‍යය දකින උටත් උන්වහන්සේලාට කරුණාව උපදිනවා. අනේ මේ සත්‍යය සංසාර දුකෙන් නිදහස් වෙනවා නම් කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා මහරජාණෙනි බියටපත් වූ තැතිගත් කම්පිත වූ විපරීත වූ භ්‍රාන්ත භ්‍රාන්ත සිත් ඇති පුරුෂේ බලවත් වීරියෙන් යුතුව ඒ මිදී දැඩි වූ ස්ථිර වූ අචල වූ නිර්භය ස්ථානයකට ඉතා පැමිණ ඉතා සැප ලබන්නේ. ඕන එක පැත්තක් තියෙනවා හරි බයයි කොහෙන් මේ අපි කියමු බෝම්බ නම් බෝම්බ ඊළඟට යක්කු ප්‍රේතය භූතය ඊළඟ මිනිස්සු මරන්න එනවා හොරු එනවා ඔක්කොම ඇවිල්ලා කොහින් කොයි පැත්තටද යන්න බයයි. එහෙමයි. ඒතර මෙයා ගොඩාක් බය වෙලා බය වෙලා ඇයි දැන් ওই පෞගේ කාලවල මිනිස්සු එහෙම බය වෙලා මේ මේ කතා බහ කරගන්න බැරුව ගිහින් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බය වෙලා තැතිගෙන කතා කරගන්න බැරුව එහෙම බය වෙලා ඉන්නකොට මෙයා කොහොම හරි වීරියෙන් ওই බය පැත්තෙන් ගිහිල්ලා කිසි බයක් නැති හොඳ ටෙලිය තියෙන ආරක්ෂාව තියෙන තැනකට ගිහිල්ලා සැනසille ඉන්නවා. එයාට ආයේ මොහොතකටවත් හිතේ ඉඳ අතෙන් යන්න ඕන කියලා. හිතෙන්නේ නැහැ නිසා. අර කුණු මිනි කුණු ගොඩෙන් උඩට ආපු එකාට හිතේ ඉඳ මොහොතක්වත් හිතෙන් යන්න ඕන කියලා. එහෙමයි. ඊට පස්සේ ගිනි ගොඩකින් උඩට ආපු මනුස්සයාට මොහොතක්වත් හිතේ ඉඳ හිතෙන් යන්න ඕන කියලා. රහතන් වහන්සේලා මේ ගෘහ ජීවිතේට මේ පංචකාම ලෝකයේ ගැන උන්වහන්සේලාට සිතවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. හොඳයි කියලා. එහෙමයි ස්වාමීනි. යහපත් කියලා. එහෙම සිතවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ එච්චර අවාමානි වන සාන්තයි ප්‍රණීතයි. මේ බාහිර උපමා දදා දදා රහතන් වහන්සේ අර නිවන කියන එක සාන්තයි ප්‍රණීතයි කියන ස්වභාවය හිතට දන්නවන් හදන්න. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි කිලිටෝ කුණු කසල ඇති මැටි මඩ ඇති යම් ප්‍රදේශයකට වැටෙන පුජ්‍යලේ මහත් උත්සාහයෙන් මේ මැටි මඩ බැහැර කරමින් එයින් ගොඩ වී පිරිසිදු විමල ප්‍රදේශයකට පැමිණ ඉතා සැපයට පත්වන්නේ. ඒ වගේ මනා පිළිවෙත යුතු පුජ්‍යලයා මේ කෙලෙස් මඩ ගොහරුවෙන් මිදී සැපේ නම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරයි. කෙලෙස් මඩ ගොහරුව කියලා කියන්නේ මඩ ගොහරුව කියන්නේ ලාභ සත්කාරවලට. ඒකින් වැටුණ කෙනා විමල වූ නිර්වාණය නැමැති භූමියට ඇවිල්ලා සැප විඳිනවා කියන. දැන් මෙතන ලාභ සත්කාර මඩ ගොහරුව විදියට. මඩ බොරුව කියන්නේ නිකම් මේ gadol කපන්න මේ මේකක් නෙවෙයි. ඒ සකල මේ නගරයක හරි ගමක තියෙන ජරාව ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා එක තැනකට මේ ගොඩ වෙනවා. ඒ තැන මඩ වෙනවා. එහෙමයි. කුණු කාණු වගේ තැන්. ඒකට මේක බොර වෙලා බොර වෙලා බොර වෙලා අර පරිප්පුහොද්ද වගේ. ඒ වගේ මඩ ගෝරුවකට වැටෙනවා. අඩිය තියෙන අඩිය තියෙන තැන්වල ඊට පස්සේ එහෙටත් යන්න බෑ මෙහෙටත් යන්න බෑ වැටුනොත් පෙවෙනවා. මහා ජරාවි. එහෙසම්. මෙතෙන් මේකෙන් කෙනෙක් ගොඩට ඇවිල්ලා නාලා පිරිසිදු වෙලා පවිත්‍ර වෙලා මෙයා සැින්නකට කොච්චර සැනසෙයිලාද නේද? අර දහජරාවෙන් ඒ වගේ කියනවා ලාභ සත්කාර. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඒවෙන් ගැලවුණු දවස නේසන. ඒ ඒ ඒකනේ ඒ දැන් හිතුවට හිතන්න රහතන් වහන්සේලාට අමා නිවන් සැපේ ලැබූ රහතන් වහන්සේලාට ගුණ ගායනා ස්තුති ප්‍රශංසා ඒවා උන්වහන්සේලාගේ ජීවිතයට අයිති නෑ. ඒවා මඩ ගොහරක් වගේ. ඉතින් අර මඩ ගොහරුවට කැමති වෙයි දාය. එහෙමයි ස්වාමී. එතකොට අද කාලේ ලෝකේ මිනිස්සයා කීර්ති ප්‍රශංසා ස්තුති ගෝසාවලට කොච්චර කැමතිද? නම් නම් නම් වලට. ඒ තමන්ගේ මේ නම ගහලා පුවරු හදනේවට. කීර්ති ප්‍රශංසා නම පැතිරෙනවට හොඳින් හෝ නරකින්. දැන් ওই සාමාන්‍යයෙන් අන්තර්ජාල අන්තර්ජාලයේ ගොඩාක් ඔය ලංකාවේ මිනිස්සුන්ට ලොකු ආසාවක් තියෙනවනේ මේ ප්‍රසිද්ධ වෙන්න. එහෙමයි. මොකාකාරී කුණුහරුපයක් කියලා ප්‍රසිද්ධ වෙනවා. මේ තමයි බලෙන් මඩ ගොඩට වැටෙන එක. මා බලෙන් මඩ ගොඩට වැටිලා මහා දහජරාව තියෙන මඩ ගොඩක්. ලේසියෙන් ගැලවෙන්න බැරි මඩ ගොඩක්. තියෙන තියෙන තැන එරෙන තියෙන තියෙන පය ලිස්සන මඩ ගොහරුවේ මෙහෙ මේ බලන්න බැරි මඩ ගොහරුවා. ඉතින් ඒකෙන් නිදහස් වෙලා පිරිසිදුව නිර්මල පවිත්‍ර තැනක කෙනෙක් ඉන්නවා. ඒකට එයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙලාද? ඒ වගේ තමයි අමාමහ නිවන සාක්ෂාත් කළාට පස්සේ ආගේ ජීවිතේ පරම නිර්මල පාරිශුද්ධ සුවයකටපත් වෙනවා. ස්වාමීන් නාගසේනියන් වහන්සේ යත් වනාහි නිර්වාණයයි. මනා පිළිවෙතේ දෙන තැනත්තා සාක්ෂාත් කරන්නේ මොකද්ද? හරි ස්වාමීනි ඔය දැන් නිර්වාණය කියලා එකක් තියෙනවනේ. එතකොට ඕක කොහොමද සාක්ෂාත් කරන්නේ? ඕක ගන්නෙ කොහොමද? මහරජාණන් යම් ඒ භික්ෂුවක් මනා පිළිවෙතේ පිළිපන්නේ වෙයිද සියලු සංස්කාරයන්ගේ පැවැත්ම නුවණින් විමසනවා. නුවණින් ඇතිතසු විමසද්දී සංස්කාරයන් තුළ ඇති ඉපදීමේ දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් මුල මැද අග කිසි දෙයක් තුළ සැපයක් මිහිරක් ඔහු දකින්නේ අල්ලාගත් යුතු කිසිවක් දකින්නේ ඔන්න යකඩ ගුලියක් ගුලි වෙලා තියෙනවා ඒ කියන්නේ නුවණින් විමසා විමසා ඉන්නකොට මේ සියලු සංස්කාර ධර්මයෝ පේනවා ඉපදීම ඉපදෙනවා නැති වෙනවා හේතු බල ධමම පේනවා. එහෙමයි සම. එතකොට ඒ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝම පේනවා. එහෙයි. එතකොට එයාට කිසිම දෙයක් අල්ලා ගන්න මම මගේ මගේ ආත්මය කියන මේ සංස්කාර ලෝකේ දකින්නේ නැහැ. නෝනින් විමසනකොට. ඒක උපමාවක් කියනවා ගිනි ගත්ත යකඩ බෝලයක් තියෙනවා. ඒ ගිනි ගත්ත යකඩ බෝලේ මුලින්වත් මැදින්වත් අගින්වත් කොහින්වත් අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බැහැ ස්වාමී. මේ ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු සහිත මේ සකල ලෝකයම දුකෙන් ගිනිගෙන තියෙන්නේ. ඒ විදිහට දකිනවා. ඒ කිසි දැනක ඇලෙන්න තැනක් නැහැ. නවතින්න තැනක් නැහැ. හැම දැනම හේතුඵල ධම. මේ හැම දැනම සසර දුක සකස් කරන එක තියෙන්නේ. ආන එහෙම දැකලා මේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙලා මේකෙන් නිදහස් වෙනවා කියනවා. එතකොට අර ඒ යකඩ ගුලිය වගේ යක ගිනිගත් යකඩ ගුලිය කොහේවත් අල්ලන්න දෙයක් නැහැ ඒ වගේ හේතුඵල ධමයෙන් හටගත්ත මේ ලෝකේ මුල මැද අග කොහෙවත් සංස්කාර ධර්මයන්ගේ මුල මැද අග කොහෙවත් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් දැවි දැවි තියෙන ලෝකේ කිසිම දනක අල්ලා ගන්න කිසිවක් දකින්නේ නැහැ. ඉතින් ඒක කොහොම අතහැරලා ඒවට කිසි සංස්කාර ධර්මයන්ට කිසිම සංස්කාර ධර්මයකට ඇලෙන්නේ නැතුව නොඇල්මින් වාසය කරනවා. ඉතින් ආන් ඒක තමයි ඊට පස්සේ දකිනවා ඒ වගේ නිදහස් වුණ තැන මේ ගිනි ගොඩෙන් නිදහස් වෙච්ච තැන සාන්තයි ප්‍රණීතයි කියනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ ආන් ඒ වාගේ දකිනකොට ඔහුගේ රැකවරණයක් නැතිව සරණක් නැතිව භවයේ අසරණව අවබෝධයෙන් එපා වීමකටපත් වෙනවා ඊට පස්සේ. මහරජාණෙනි යම්සේ දැල්වෙමින් තිබෙන මහත් වූ ගිනි කඳකට පුරුෂයෙක් පිවිසෙන්නේද? එවිට ඔහු බලවත් රැකවරණ රහිත වී විශාල ගිනි ගොඩකට මනසෙක් ඇතුල් වෙනවා. දැන් පිහිටක් තියෙනවද? පිහිටක් නැහැ. රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවද? නෑ. ඒ වගේ තමයි කියනවා ඇහෙන් රූපයක් බලනකොට මේ නුවණින් විමසා විමසා හොඳට විදර්ශනා ඥානයේ හේතුඵල ධම ප්‍රකට වෙන භික්ෂුවකට ඇහෙන් රූපයක් බලලා ඇලෙනවා කියන එක පේන්නේ ගිනි ගොඩකට යනවා වගේ. කනෙන් ශබ්දයක් කාලා ඇලෙන එක ගිනි ගොඩකට පිවිසෙනවා වගේ. නාසයෙන් ගඳ සුවඳ විඳලා ඇලෙන එක ගිනි ගොඩකට පිවිසෙනවා වගේ. ස්වාමීනි එහෙම ප්‍රත්‍යක්ෂ වන්නේ ඒන් භවයේ සසර ඇති වෙන ඒ කියන්නේ ඒවත් ඒවට නොඇලෙනවා එහෙමයි නොඇලි ඒ තුලින් තමයි නොඇලීම දැන් අපිට සංස්කාර ධර්මයේ ගිනි බෝලයක් විදියටවත් අපිට රූපයක් දැන් මානසිකවට ටීවී එක දාලා බලනකොට එකපාරම මේ ගිනි ගොඩකට අපි දැන් ඇතුල් වෙනවා කියලා එහෙම හිතෙන්නේවත් නැහැ නේ ආන්න ඒකට තමයි අවිද්‍යාව කියන්නේ දැන් රහතන් වහන්සේලා එහෙම දකිනද? හැබැයි ගිනි ගොඩක් අපි දැකලා අපි ඊළඟට බය වෙනවනේ මොන ඉරියව් වෙනස් වෙනවනේ. එහෙමයි. ඒක හේතුව ඒකෙන් මට හානියක් වෙයි කියලා. එහෙයි. තේරුණා නේද? එහෙයි. ඒතර රහතන් වහන්සේලාට මම කියලා කෙනෙක් නැති නිසා මම කියලා කිසිම දෙයක් අල්ලාගෙන නැති නිසා එහෙමයි. මේ ලෝකයේ දුක ඉදිරියේ ඉරියව් වෙනස් වෙන්නේ ඇයි කවුරු රකින්නද? එහෙමයි ස්වාමීනි. කවුරු රකින්නද? කුමකට බය වෙන්නද? මොනවද ආරක්ෂා කරන්නේ? ඇයි කිසිවක මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැති නිසා. ඒ නිසා තමයි සංස්කාර ධර්මියෝ මේ විදිහට දැක දැක උන්වහන්සේලා ඉරියව් වල වෙනසක් නැතුව හැබැයි ප්‍රඥාවෙන් දැක දැක මේ සංසාර ලෝකෙන් නිදහස් වෙනවා. දැන් මේ හැම තැනම තියෙන සංස්කාරයන්ගෙන් නිදහස් වීම ගැන ස්වාමීන්. එතකොට මහත්යන් නිවන කියන එක අපිට එහෙම මේ මේ මේ රජ්ජුරුව මෙච්චර මේ හාරා අහන විදිහට ඒ කියන්නේ දැන් අපිට කිව්වොත් කොළඹ කියලා. ඒකට අපි කොළඹ මෙහෙමයි මෙහෙමයි කියලා අපිට දැක්ක දේ විස්තර කරන්න පුළුවන්. එහෙමයි සම්. දැන් නිවන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. එහෙයි. කියන්නේ ඒක හටගත්තේ නැති දෙයක්. ඊළඟ මරණයක් නැති තැන. ඊළඟට සාන්ත දෙයක්, ප්‍රණීත දෙයක්. හේතුඵල ධාමයෙන් බැහැර වූ දෙයක්. කිසිවක පිහිටා නෙවෙයි කියන්නේ. ස්වාමීනි මේ සංස්කාරයන්ගෙට තියෙන බන්ධනේ අඩු වෙනවා අඩු වෙනවා කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගින් ආසන හිත දියුණු කරන අවස්ථාවද ඒ සංස්කාරයන් යම් පමණකට ඒ සත්‍ය ස්වභාවය දැක්ක කෙනා සෝතාපන්න. එහෙමයි ස්වාමී. ඊළඟ ඒවත් දකින්නේ ඒවත් නැවත නැවත දැකලා එයාගේ හිතේ කෙලෙස් තුනී වෙන නැති වෙන ස්වභාවෙත් එක්ක තමයි මාර්ගඵල සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියලා කියන්නේ. එහෙමයි. සකල ක්ලේශයන් ප්‍රහාණය කරපු තැන අරහත්ය. එතකොට සියලු කෙලෙස් ප්‍රහාණය කරනවා. එතකොට මේ සියලු සංස්කාර ධර්මියෝ ඇවිලෙනවා ඇවිලෙච්ච ගිනි බෝලයක් වගේ දකින්නවානේ රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් අද කාලේ වගේ දැන් අද කාලේ රහත් වෙලා ඉන අය Facebook හදාගෙන එහෙමනේ ඉන්නේ. එතකොට මේ ලෝකෙත් එක එහෙම එකක් නෑ. ගිනි බෝලේටම ගිනි කොටසම ඇතුල් වුණා වගේ ගිනි බෝලේටම ඇතුල් වෙලානේ. ඉතින් ඒක මිනිස්සු නිවන ගැන දන්නේ නෑනේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ චුට්ටක් සාන්තව hina වුණොත් පොඩ්ඩක් බැලුවොත් ඉතින් 아무තුම එකක් නිවන ගැන හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් කටවාචාල කමට කතා කළොත් මොකක් හරි දෙයකට මේ එක දිගට වතුර වගේ වචන එනවනම් මොකක් හරි සෙප්පට විද්‍යාවක් දාම්පු ගමන් මිනිස්සු හිතන්නේ ආ එහෙමත් වෙන්න පුළුවන්. ආ එහෙනම් මගපල් ලැබලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ම ප්‍රකාශ කරනවා මම දැන් මාර්ගඵල ලැබලා. එහෙමයි. ඊට පස්සේ මිනිස්සු හිතනවා එහෙමනම් මොකක් හරි ඇතිව අපිට තේරෙන්නේ දැන් අපි සමහර වෙලාවට මේ ධර්මයේ කියද්දී අනේ මේවා අපිට තේරෙන්නේ නැහැ කියලා එහෙම කියන්නේ දහම් ගෞරවයෙන්. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ වෙනත් අර්ථකථනයක් වචනයක් අපෙන් පිට වෙයි කියලා. තේරෙනා නේද? එතකොට මේ මිනිස්සු මේ කවුරු හරි රහත් කියලා කියලා කෙනෙක් ගැන කිව්වොත් එහෙම අම්මෝ ඇත්ත වෙන්න පුළුවන් අපිත් දන්නේ නැහනේ. ඒ මිනිසුන්ගේ අනුවණකම. ඒකයි සමත් ඉදිරියට විස්තර වෙනවා. ස්වාමීන් අවසරයි මේ සාන්ත නිවන් පදයේ පිළිබඳ ඔබ වහන්සේ කරුණ අපිට පවසන්නට යෙදුනේ. ඒක තමයි මහත්ය දැන් මේක සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් අපි කතාවක් කියන විදිහට කතන්දරයක් අහන විදිහට එහෙම ඇස්කම් අරගෙන මම එහෙම අහන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ හේතුව මේ නිවන කියන වචනේ ඒකේ ස්වභාවය පවා ඉච්චර ගැඹීරයි. ඒ කියන්නේ අපිට ගොඩාක් අපි ඈත් වෙලා තියෙන මහත්ය නිවනෙන්නේ. ස්වාමීනි අපිට තේරෙන්නේම නෑනේ අපි අර මඩගොහරුවක වගේ ඉන්නවා කියන දේ. ඒක තමයි තේරෙන්නේ. ඒක තේරෙන්නේ නැත්තේ නුවණින් විමසන්නේ නැති නිසා. නුවණින් විමසන භික්ෂුවට මේ අවබෝධ වෙන්නේ. ඒතර මඩගොහරුව විදියට දැක්ක කෙනා ඉතින් ගොඩ යනවා මිසක් ඒකෙම ලගින්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. ගිනි බෝලයක් විදියට මේ සංස්කාර ධර්මිය දැක්කට පස්සේ ඒක අල්ලන්නේ නැහැ නේකින් ගැලවෙනවනේ. එහෙමයි මහත්ය වෙන්නේ මේක. ඊට පස්සේ දැන් අපි තෘෂ්ණාව නැති කරගන්න ආසාව නැති කරගන්න කියලා කිව්වට එහෙම නැති වෙන්නේ එයා යම් දවසක තේරුම් ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඕන අපි උදාහරණයක් කියන්නම් ඔන්න අපි කියමුකෝ ඔන්න යම් කිසි පුතේ තවත් මේ දුවෙක් එක්ක ගෑන ළමෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. ඒකට එයා කැමති නෑ එයාට වෙනම කවුරුත් එයාට තමන් යාළුවා ඉන්න කියලා කවුරු කතා කරනවට එයා වෙන කෙනෙක් එක්ක hina වෙනවට කැමති නැහැ දුක උපදිනවා. එහෙයි. ඊට පස්සේ ආයෙත් කියද්දී එන්නේ නැතකොට දකින්න නැතකොට දුක උපදිනවා. එහෙමයි. පස්සේ මෙයාට ආරංචි වෙනවා මෙයා හොඳ කෙල්ලෙක් නෙවෙයි කියලා. එහෙයි. ඒතකොට මෙයා මෙයා ගැන විමසනවා. ආම්මෝ පේනවා මෙයා මේ එක එක කොල්ලොත් එක ඒ යනවා මේ යනවා රූම් වලට යනවා ඊට පස්සේ එක එක සෙප්පට විජ්ජා ඊට පස්සේ ඒ අතර එක මැසේජ් එක 10 15 දෙනෙකුට දානවා එහෙමයි මෙයාට ඔක්කොම අහු වෙනවා අහු වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? තෝ වගේ කී කපා කියලා තව හොඳ වචන දෙකක් කියලා කනට ගහලා එහෙමයි කියලා කල්ල කිරෙනවා කියනවා. මේකි දුන්න වද ටිකම හිතෙනවා. අපරාධ කියලා හිතනවා මේකට කෝල් කරපු සල්ලි. ඊට පස්සේ එහෙම වෙලා කල්ල කිරිලා ඕනම නෑ කියන තැනට දැන් වැටෙනවා. එහෙමයි. ඔහොම ඉඳලා කාලයක් යනකොට මෙයා දකිනවා මෙන්න මේ කෙල්ල ආයෙ තවත් එක්කෙනෙක් එක්ක යනවා. <laughs> එතකොට අර යාළුලා ඉදින් තවත් කෙනෙක් එක්ක යනකොට ඇතිවෙච්ච දුක දැන් පස්සේ ඇති වෙනවද? පස්සේ ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඇයි හේතුව එක අත්හැරලා. එහෙමයි. හැබැයි ආව අත්හැරියේ නැහැ. අත්හරින්ට කෙල්ලගේ ස්වභාවය දැනගන්නම ඕන උනා. එහෙමයි. තේරුණා නේද? ඒ වගේ තමයි දැන් දැන් කාලේ හිතෙන්නේ දැන් කවුරු හරි කිව්වොත් එහෙම යාළුවා ඉන්න කොල්ලෙකුට කෙල්ලගේ වැරද්දා එයා ඒක සමාජයට සැක කරනවා. සැක කළාට හිතෙන් හිතනවා එහෙම නෑ. එහෙම වෙන්න බෑ මේක. කියලා එයා කොච්චර මේවා වුණා අද කාලේ කෙල්ලන්ට එක වචනෙන් කොල්ලෝ වෙනස් කරන්න පුළුවන්. මහතේ ඇහැට දැක්කත් වෙනස් කරන්න පුළුවන්. එච්චර ඥානනේ එයාට. ඉතින් ඒ වගේ තමයි මේ සංස්කාරවලට විඥාකාරයෙන් නෙමෙයි. සමහරවිට මේ අනිත්‍ය කියන එක පෙනිපෙනී නිට්ටය වශයෙන් ග්‍රහණය කරගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? ඒ නිසා මේ සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය මලකුණක් වගේ මලකුණු ගොඩක් මැද ඉන්නවා වගේ ඊළඟට මඬ වගුරක ඉන්නවා වගේ ගිනි ගිනි බෝලයක් අල්ලනවා වගේ ගිනි ජාලාවක් මැදට පිවිසෙනවා වගේ මේ හේතුඵල ධමයෙන් හටගත්තු ලෝකේ තේරුම් ගනම් ඒයින් නිදහස් වීමක් ඇද්ද? අන්නේ නිදහස් වීමද කියනවා නිර්වාණය කියලා. මෙච්චරයි අද කාලේ ලෝකේ වචන වලින් කියන්න පුළුවන් නිවන ගැන. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා එතන තමයි සරණ තියෙන්නේ. එතන තමයි නිවනේ තමයි සරණ තියෙන්නේ. ඊළඟට තියෙනවා ඉතින් රජතුමනි යම් මේ සියලු සංස්කාරයන් සංසිඳී ගිය සියලු ක්ලේශ බන්ධනයන්ගෙන් මිදී ගිය තණ්හාව සේවී ගිය විරාගී වූ කෙලෙසුන්ගෙන් නොපැවැත්ම වූ නිර්වාණයක් ඇද්ද ඒ ශාන්ත දෙයක් ඒ ප්‍රණීත දෙයක් වශයෙන් තමයි දැනගන්න තියෙන්නේ සසරේ නොපැවැත්ම හිත සංසාරේ නොපැවැත්ම බැස ගන්නවා මෙසේ ඔහුගේ සිත නොපැවැත්මෙන් බැසගත්තට පස්සේ මේ නිවනේ පහදෙනවා මහා සතුටටපත් වෙනවා අධික සතුටටපත් වෙනවා මාට මේ දුකෙන් නිදහස් වීමක් ලැබුණේ කියලා ප්‍රීතිය උපදින මම මේකෙන් නිදහස් වුණා නෙමෙයි ගිනි ගොඩෙන් කියලා සැනසෙල්ලමයි තියෙන්නේ මම මේකෙන් නිදහස් වුණා නේ කියලා ඒකනේ අර බද්දි මහරහතන් වහන්සේ අහෝ සුඛං අහෝ සුඛං කියන්නේ ඊට පස්සේ මේ රජ කෙනෙක් නිසා කට්ටිට හිතුණා මේ රජකම මතක් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට පාණවිඩේ ගියා. පැමිණිල්ල විමසුවා. එහෙම ඇත්තද බද්දිය මෙහෙම කියනවා කියන්නේ එහෙමයි ස්වාමීනි. කිම? කියනවා ස්වාමීනි මං ඉස්සර රජ කෙනෙක් වෙලා ඉදී මං නිදා ගන්නකොට මේ සිරියාහන වටේට ආරක්ෂාවල් කිව්වා. මාලිගාව වටේට ආරක්ෂාවල් කිව්වා. පවුරු පදවන්නම් වල ආරක්ෂාව කිව්වා. ඒත් බයේ ගැහි ගැහි කිව්වා බුදියා ගන්න. හිතට කිසි සැනසෙල්ලක් නැහැ කිව්වා. ස්වාමීනි කාත් කවුරුවත් නැතුව මහවනේ තනියෙන් අද මම ඉන්නවා මේකේ හිතේ තියෙන සැනසෙල්ල. ඉතින් මට නිකම්ම කියවෙනම් කෙවුවා අහෝ සුතං අහෝ සුතං මේක පුදුම සැපක් පුදුම සැපක් කියෝ. රහතන් වහන්සේලා එසේ උදන් අනනවා. එහෙමයි. ඉතින් අපිට ඒකට හිත පහදවන්න අනේ අමාමහ නිවන කියන්නේ සැපයක් කියන එක හිත පහදවා ගන්න තමයි මහත්ය තියෙන්නේ මේ කියන්නේ. ඉතින් මේ සංසාරේ පැවැත්ම මේ සසර සකස් වෙන හැටි ඇති වෙන නැති වෙන හැටි ඊළඟට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ යථා ස්වභාවය දකිනකොට ඔව් සංස්කාරයන්ගේ නොපැවැත්ම උදෙසාම පිළිවෙත් මඟ ගොනු කරගන්නේ. මේවා දකිනකොට මේකෙන් මේකෙන් ගැලවෙන්නම තමයි එයාගේ වැඩපිළිවෙල හදාගන්නේ. එහෙමයි. මේකෙන් ගැලවෙන්නම එයා හදාගන්න වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඊට පස්සේ සොය සොයා වඩයි බහුල කරයි. ඒ කෙරෙහිම ඔහුගේ සිහිය පිහිටයි. එහිම වීරිය පිහිටයි. එහිම ප්‍රීතිය පිහිටයි. ඔහුගේ ඒ සිත නැවත නැවත නොපවැත්මෙහි මනසකාර කරද්දී සසර පැවැත්ම ඉක්මවා ගොස් නොපවැත්මෙහි බැසගනී. මහරජාණන් මනාපිලිවෙතින් තැනැත්තා නොපවැත්මෙහි සම්පූර්ණයෙන් බැසගත් කල්ලි නිර්වාණය සාක්ෂාත් කළේ යයි කියන ලැබී. ස්වාමිනී නාගසිංහයන් වහන්සේ ඊතා යහපති මම ඒකේ ඒ ආකාරයෙන් පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි. මොකද රයිතුමාට වෙන කියන්න දෙයක් නැහැ. එහෙයි. ඉතින් මේකේ යථා ස්වභාවය හොඳට තේරුම් අරන් නුවණින් විමසලා විමසලා විමසලා මේකෙන් ගැලවෙන්න මාර්ගයේ වඩනකොට වඩනකොට වඩනකොට සසරේ පැවැත්මක් නැති විදියටම හිත හැදෙනවා. කෙලිස් වලින් ඈත් වී ඈත් වී යනවා. පටිච්චසම්පාද මේ සමුදේ නිරුද්ධ වී නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. එහෙමයි සානේ. දැන් අපි කියමු කෙනෙක් සෝවාන් වුණා කියලා. එයාගේ පටිච්චසම්පාද පැවැත්ම ජීවිත 8කට සේවනවා. 7කට. 8කට යන්නේ. එහෙමයි. සකදාගාමි වුණොත් එහෙම නැවත වරක් මේ ලෝකෙට එන තාක් ගෙවුණා. ඒ කියන්නේ ස්වාමිනේ සංස්කාරයන්හි බැඳී යාම එයා අඩු කරගෙන අඩු කරගෙන යට පිළිබඳව වැටහි යනවා. ඒකට එයා එයා හිතලා අඩු කරගන්නව නෙවෙයි. එහෙමයි සර්. එයා ඒ නුවණින් විමසන්න විමසන්න අඩු වෙනවා. සංස්කාර වලට බැඳුනම දුක වන්නේ ඇයි ස්වාමී? සංස්කාරයන්ට බැඳුනම දුක වෙන්නේ නිට්ටය නැති නිසානේ. අනිත්‍ය නිසා. අනිත්‍ය නිසා නේක දුක. එහෙමයි. වෙනස් වෙලා යනවානේ. ස්වාමීනි දැන් අපේ තියෙන අපි තරුණ වයසේ තවත් එකක් අනිත් එක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය දැල්වුන ස්වභාවනේ කෙලෙස් වලින්. එහෙමයි. ඉතින් යකඩ ගිනිගත් බෝලයක් අල්ලපුම අත පිච්චෙන්නේ ඒක ගිනිගෙන තියෙන නිසා. ඒතර සංස්කාරයන් බැඳුනට පස්සේ දුක වෙන්නේ සංස්කාර දුක නිසා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ගිනි ගොඩක් මැදට යනකොට ඇඟ පිච්චෙන්නේ තමන්ගේ වරද්දක් නෙමෙයි. ජීන්දර පිච්චෙන නිසා. ඒ වගේ ආහන දකින පෙනෙන මේ සංස්කාර ලෝකේ දැවි දැවි තියෙනවා. ඒ සංස්කාර අතාරින්න ඕනේද අපි සංස්කාර අතාරින්න ලේසියෙන් බෑ නුවණින් විමසන්න නැතුව. එහෙමයි. දැන් අර ඉස්සෙල්ලා කිව්ව කෙල්ලගේ උපමාව කියනකොට කෙල්ල එහෙම කඩෙන් බඩුවක් ගත්තා වගේ එහෙම අතාරින්න පුළුවන් නෑ. එහෙමයි ස්වාමී. ඒකගේ යථාර්ථය දකින්නකොටම දකින්නකොට දකින්නකොටම ආයේ ඒක ඉපා වෙන්නේ. එහෙමයි. ඒකයි දැන් සාමාන්‍ය ඔය මම ඒකයි කිව්වේ දැන් සාමාන්‍ය ලෝකේ තියෙන ඒවා සමාන ළමයින්ට දෙමව්පියෝ ගුරුවරු ඊළඟට යාළු හිත මිත්‍රාදීන් අවවාද කර කර අතාරපල්ලව අතාරපල්ල කියනවා. එහෙම අතාරින්නේ නෑ. එහෙමයි ස්වාමී. ඒක යථා ස්වභාවය පේන්න මොනේ ඒ ළමයාම කල්පනා කරොත් තමන් පාඩම් කරන ඒවා විභාගේ ලං වෙලා ඒ විභාගේ ලං වෙලා තියෙද්දී පාඩම් කරද්දී මේවා හිතට එවි ඇවිල්ලා ඇවිල්ලා වද දෙන හැටි. එයාලටම නුවණ තිබ්බොත් තේරුම් ගන්නවා අනේ මට මේ හිතේ බන්ධනේ තිබ්බේ නැත්තම් මට පාඩුවේ පොත් ටික කියවගෙන යන්න පුළුවන්. දැන් පොතක් ගන්නකොට මතක් වෙනවා. එහෙමයි. ඉතින් මේ කර්මය මම මේකට බැඳිච්ච නිසා කියලා කොල්ලෙක් කල්පනා කරගෙන නුවණින්ම කල්පනා කරගෙන හිටියොත් එයාටම තේරිලා ඒක අතහැරලා දානවා. ස්වාමීන් අපි දැන් ගෑනු ළමයෙකුට හරි පිරිමි ළමයෙකුට හරි බැඳලා ගියත් ඒ සංස්කාරයක් නිසා දැන් අපි ඒක සාමාන්‍යයෙන් මේ තරුණ ළමයිට තේරෙන්න ඕන නිසා ওই වගේ උපමාවක් ගත්තේ. එහෙමයි. නැත්තම් සෑම මොහොතකම සෑම වෙලාවකම මේ පෙනෙන ඇහෙන දැනෙන ලෝකයේ තියෙන එකක් ඒ. හැම මොහොතකම සංස්කාරයන් නොබැඳී නොවැළී ඉන්න කිසිම මොහොතක් නැහැ. මොකද සංස්කාරයන් නොඇලී නොබැඳී ඉන්නේ ඉන්න කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නේ. එහෙමයි. ඒක නිවන් දැක්කනම් මොහොතක් හරි ආයෙ කෙලෙස් වලට වැටෙනවා කියලා කන්නේ නැහැ. එහෙමයි ස්වාමී. සසර සම්පූර්ණ භව පැවැත්ම ගෙවපු තැන නිර්වාණය. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තව බලමු අපි මේවා සමස්තයක් වශයෙන් තේරුම් ගන්න ඕන මහන්තයා. අමාරු ඇති. තේරෙන අඩු ඇති. නමුත් අහන්න ඕන. එහෙමයි. මේක කවදාරි තේරෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමී. දැන් අපි සමහර වෙලාවට මහන්තයා මේ ඔය ගමන් බිමන් යනකොට අපිට සින්දු ඇහෙනවා. සමහරවිට මම නම් එකපාරම සින්දුවක් හරි ඇහුනොත් මම සින්දුවේ මියුසික් එකට නෙමෙයි කැමති. ඒකේ වචින වචන වලට. ඒතර වචන තේරෙන්නේ නැහැ සමහර ඒවා. එතකොට මම ආයෙ දවසක් ඇහෙනකොට ආයෙ කල්පනා කරනවා. එහෙම සමාජලාවට ගොඩක් කාලයක් ගියට පස්සේ තමයි අර වචන ටික තේරෙන්නේ. ඒ වගේ තමයි මේක එකපාරකින් තේරෙන්නේ නැත්තේ. දැන් ගොඩක් අය මේ පොත ළඟ තියාගෙන තමයි මහන්සිය ගොඩක් අය බණ අහන්නේ. එහෙමයි සර්. ඒකට කියවලා කියවලා කියවලා තේරුම් ගන්න. ඉදිරියටත් අපිට අවස්ථාව ලැබෙන විදිහට විතින් විතේ සම්බන්ධයෙන් දේශනා කරන්න උත්සාහ කරන්න. එහෙමයි සර්. ඊට පස්සේ ඊළඟට රාජ්‍යරු වහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ පෙර දිග හෝ දකුණු දිග හෝ බටහිර හෝ උතුරේ හෝ උඩ හෝ යට හෝ සසරට හෝ යම් ප්‍රදේශයක හෝ නිර්වාණය පිහිටා තිබේ නම් එබඳු ප්‍රදේශයක් තිබේද කියලා. නිවන තියෙන තැනක්. උඩද යටද දිගද පළද පළද හරහටද උතුරද දකුණද බටහිරද නිවන තියෙන තැන. ප්‍රශ්න ගණනාවක් ඇහුවා නේද? <laughs> කියනවා මහරජාන්නි පෙර දිග දකුණ බටහිර උතුර උඩ යට සරස කියලා තැනක එහෙම නිවනක් කියලා එහෙම නිවන තියෙන තැනක් කියලා කියන්න බෑ. එහෙමයි. ඉතින් ස්වාමීනි එහෙම කියන්න බැරියයි. ස්වාමීනි නිර්වාණය කිසි අවකාශයක පිහිටා නැත්නම් එකරුණේ නිර්වාණයක් කියලා කන්නේ නැහැ. නිර්වාණය තියෙන තැනක් නැත්නම් නිවන කියලා කන්නේ නැහැ. ඇයි ස්වාමීනි මේක එහෙම වුණොත් මිත්‍යාවක්. ස්වාමීනි ධාන්‍ය වපුරන්න නම් කුඹරක් තියෙන්න ඕන. ස්වාමීනි සුවඳ එන්න නම් මලක් තියෙන්න ඕන. ස්වාමීනි ගෙඩියක් හට ගන්න නම් ගහක් තියෙන්න ඕන. මැණිකක් තියෙන්න නම් ආකාරයක් තියෙන්න ඕන. ඒ වගේම ස්වාමීන් නාගසේනයන් වහන්සේ නිර්වාණයේ තියෙන තැනක් කියන්නේ ඒ මොකද තියෙන තැනක ඉන්නේ ගන්නෙ. නිවන කොහේ හරි ඇති ඒක තමයි සාක්ෂාත් කරන්නේ. ඒ කියන්නේ තියෙන දේ ගන්න. නිදානයක් හරලා ගන්නවා වගේ. එහෙමයි ස්වාමීන්. දැන් රජුර එහෙම කියන්නේ. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා නිර්වාණය කියන එක රජතුමනි ඔය ඔබතුමා කියන විදිහට නිර්වාණය කියන එක තේරුම් කරගන්න බෑ කියනවා. මහරජතුමනි අවකාශයක පීතලා නැහැ. මනා පිළිවෙතේ යෙදෙමින් නුවණ මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කරනවා. ඒ නිර්වාණය කියන එකක් තියෙනවා. ඒක මනා පිළිවෙතේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා ඒ භික්ෂුවට ලැබෙන ඒ මේ සකල ක්ලේශයන්ගෙන් නිදහස් වීම. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒ එහෙනම් මේකට උත්තරයක් දෙන්න කිව්වා. ඒ තමයි කිව්වා දර කෑලි දෙකක් අතුල්ලන උඩ ගින්දර එනවා කිව්වා. දැන් ඔය කොහේ තිබ්බ එකක් දාවි කියලා ඒව. ඒ හොයි සාමි. දරා නේද? ඉතින් ගින්දර කියලා එකක් කොහෙවත් තියෙන එකක් නෙවෙයිනේ. දර කෑලි දෙකක් අතුල්ලුවා ගින්දර මතුවනවා. ඉතින් එහෙමනම් නිවන කියන එකක් තියෙන තැනක් ඔයාට ඔබට ඕනේ නම් එහෙනම් අර ගින්දරත් තිබ්බ තැන කියන්නේ කියලා. ඒ නිසා මේ උඩ යට සැරස ප්‍රදේශයක නිවන තියනවා කියලා එහෙම කියන්න බෑ කිව්වා මේ ප්‍රතිපදාවෙන් නුවණින් මාර්ගයෙන් තමයි කිව්වා මේක සාක්ෂාත් කරගන්නේ. එහෙමයි. ඊට පස්සේ කියනවා සක්විති රජතුමාට ඈත් රත්නය, අස්ව රත්නය, ඊළඟට ස්ත්‍රී රත්නය පරිනායක රත්නය කියලා ඒ පහළ වෙනවා. ඒව පහළ වෙන්නේ රජතුමාගේ පින්බලයට ඒව ලෝකේ ඒ රජතුමා සක්විති වෙන්න කලින් තියෙන ඒවා නෙමෙයි කිව්වා. එහෙමයි ස්වාමී. සක්විති රජතුමා දැන් මේක අනුව තේරෙනවා මේ සක්විති රජතුමාට පහළ වෙන වස්තු ඒ සක්විති රජතුමා සක්විති වීමත් එක්ක පහළ වෙන්නේ. නැතුව ඒවා තිබුණු දේවල් ඒවා තිබුණ දේවල් නෙවෙයි. ස්ත්‍රී රත්නය කියලා දැන් ඒ පහළ වෙන ස්ත්‍රිය කලින් ඒ ස්ත්‍රී ගුණ තියෙනවනේ සක්විති රජතුමාගේ. ඒකට ඒ වගේන් යුක්ත වෙන්නේ නැහැ. සක්විති රජුගේ සක්විති වෙච්ච ගමන් තමයි ටික පහළ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒකත් උපමාවක් කියලා දුන්නා. එහෙම කියලා දීලා මේ හරි ස්වාමීන් වහන්සේයන් වහන්සේ හරි අවකාශයක් වෙන්නේ නැහැ. හරි කොහේ හරි තියෙනවා කියලා එකක් හරි අපි ඔය කතාව අයින් අයින් කරමු. දැන් රජුරු කියනවා. ඊට පස්සේ ස්වාමීනි මනා පිළිවෙතේ යෙදෙන තැනැත්තා නිර්වාණය සාක්ෂාත් කරයි නම් එබඳු තැනක් අපිට කියන්න. එබඳු තැනක් නිර්වාණය සාක්ෂාත් කරන තැනක්. ඒ කියන්නේ නිවන් ලබන්නේ ඉඳගෙන ඉද්දිද නිවන් දකින්නේ කැලේ ඉද්දින්ද කුටියේ ඉද්දින්ද නිවන ලබන තැනක් කියන්නේ කොහොමද එහේ ස්වාමීන් සාගමන් කර කර ඉද්දින්ද ඊට පස්සේ කොහොම අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ රජතුමනි මනා මේ පිළිවෙතේ දෙන තැනැත්තා නිර්වාණය සාක්ෂාත් කරනවා. ඉතින් ඒක තේරුම් ගන්න මේ තියෙන්නේ මෙහෙමයි. ගේද කුටියේද කැලේද කියලා නෙවෙයි සීලේ පිහිටි කෙනා නිවන සාක්ෂාත් කරනවා. එහෙමයි ස්වාමීනි. සීලේ ඉන්න ඕන. එහේ. සීලයක් නැතුව නිවන් දකින්න බෑ. මේ තියෙන්නේ මහරජාන්නේ ඒ තැන නම් සීලයයි. සීලේ පිහිටි තැනත්තා නුවණින් මෙනෙහි කරන්නේ මේ නුවණින් මෙනෙහි කරලා ප්‍රඥාව යොමු කරලා මේ සකල ක්ලේශයන්ගෙන් නිදහස් වෙනවා. උපමාවක් කියනවා. ග්‍රීසියේ හරි චීනයේ හරි කාසිකෝසල හරි කොහේ හරි රටක කොහේ හරි තැනක ඉඳලා මනා පිළිවෙතේ යෙදලා නිවන් දකින්න පුළුවන් කියනවා. තැන නෙමෙයි කියන. ඕන රටක ඕන තැනක ඉඳලා නිවන් දකින්න පුළුවන්. උපමාවක් කියනවා ඕන රටක ඕන තැනක හිටියට පස්සේ අහස පේනව නේද කියනවා. ඒ වගේ සීලී පිහිටලා මනා පිළිවෙතේ යෙදෙන ඕනම කෙනෙකුට ප්‍රඥාව තියෙන ඒ ගුණධර්ම වාසනා සම්පත්තිය තියෙන කෙනා නිවන සාක්ෂාත් කරනවා. ඉඳගෙන හෝ හිටගෙන හෝ ඇවිදගෙන හෝ සක්මන් කරමින් හෝ ඊට පස්සේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ නුඹ වහන්සේ විසින් නිර්වාණය දේශන ලද්දේද නිර්වාණය සාක්ෂාත් කිරීම දේශන ලද්දේය සිල් ගුණ පෙන්වන ලද්දේය මනා පිළිවෙත පෙන්වන ලද්දේය ධර්මද්දජේ ඔසවන ලද්දේය ධර්ම නීත්‍ය පිහිටවන ලද්දේය මනා ලෙස යහපත් ප්‍රයෝගිහි දෙන්නාගේ උත්සාහය වඳ නොවන්නේය වර ප්‍රවර වූ ගණීන්ද්‍රයන් වහන්සේ මේ කරුණ මම මේ ආදරයෙන් පිළිගනිමි කියලා ඒ දහම් සාකච්ඡාව අවසන් කරනවා ගොඩාක් සතුටට ප්‍රීතියටපත් වුණා එහෙමයි ඉතින් මහත්මයා මේ විදිහට සාමාන්‍යයෙන් මේක ගොඩාක් රස කර කරම කියව ගන්න අහගන්න හොඳට සීකල්පනාව තියෙනවා තනියෙන් කියවන්න මේකත් තනියෙන් අහන්න සාමාන්‍යයෙන් ගොඩක් දුරට පහසුවෙන් කියවන්න. කියවලා මේ නිර්වාණය ගැන ඒ තියෙන විස්තර කියවන්න. ඒ පරිච්ඡේදයත් එක මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තුන්වෙනි පොත් වහන්සේ සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් වෙනවා. එහෙමයි. ඒක ඔබට ලැබිච්ච මහා භාග්යයි. ඉතින් ඒ නිසා මම හිතන විදිහට මේ වෙනකොට මේ පොත් වහන්සේ අවසන් වෙනකොට 80 වෙනි වැඩසටහනත් අවසන් වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබට ලැබිච්ච භාගයක්. මට නම් හිතුන්නේ මේ මේ මෙච්චර ප්‍රමාණයක් කරගන්න ලැබෙවි කියලා. ඉතින් අපිට පින්න තිබුණොත් පුළුවන් ඉතුරු ටිකක් කරගන්න. එතකොට ඊළඟට තියෙන්නේ දැන් මේ ඉවර වෙනකොට රජතුමා ගෙදරට ගිහිල්ලා දැන් ඊළඟ ප්‍රශ්න අහනකොට ආපහු එනවා. නැවත අවස්ථාවක්. නැවත එනවා. දැන් සම්දෙන වෙනවා යාන්තරතුර. එතකොට අපි හතරවෙනි පොත් වහන්සේ ආරම්භ කිරීමේදී ඒ හතරවෙනි පොත් වහන්සේගේ පළවෙනිම තියෙන්නේ සදහන් නගරය ගැන. එහෙමයි. ඒකට මහත්තයා මේ වැඩසටහන මම වෙසක් පොම් පොහොය දවසේ මේ 2019 වෙසක් පොම් පොහොය දවසේ හවස දේශනාව විදිහට කඩුවල අසුපීදී මේ දේශනාව කළා. එහෙමයි. සදහන් නගරේ. ඒක අන්තර්ජාලයේ තියෙනවා සම්බුදු හද මණ්ඩලයේ පහළ වූ අසම සම නගරය කියලා අන්තර්ජාලයේ දේශනාව තියෙනවා. ඉතින් මේ දේශනාව ඇහුවොත් හතරවෙනි පොත් වහන්සේගේ පළවෙනි පරිච්ඡේදය සම්පූර්ණව ඉගෙන ගන්නවා වෙනවා. ඒ නිසා ඒක කලින් කරලා තියෙන නිසා අපි ඒක ඊළඟ වැඩසටහනට කරන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ දේශනාව කියවන්න අහන්න කියන කාරණාවත් මතක් කරලා තුන්වෙනි පොත් වහන්සේ ඉගෙන ගන්න ඔබට තිබ්බ භාග්‍යය ගැන අපි සතුටු වෙනවා. අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා මේ වැඩසටහන් ගණනාවක් මුළුල්ලේ අප කෙරේ කරුණාවෙන් උතුම් දහම් විවරණේ පවසාවදාලා උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා ස්වාමීනි ඔබ වහන්සේට පින්නතුනේ අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නලින්ද කුමාරපෙරුම මහතා ඒ වගේම චමිලා කුමාරපෙරුම මහත්මිය සහ සවනිකා ජේඩන් රුවි යන පින්වත් දූදරුවන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනා විසින් ඉතින් මේ සදැහැවතුන්ට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නලින්ද කුමාරප්පිරුම මහත්මයා, චමිලා කුමාරප්පිරුම මහත්මිය සහ ශවනිකා, එවැගේම ජේඩන් රුවි යන දූ දරුවන් විසින්. ඉතින් මේ පින්වතුන් විශාල පිනක් රැස් කරගත්තා. ඒ තමයි නිර්වාණය ගැන වචනයක්වත් අහන්න. ගාම්භීර දේශනා. එහෙමයි ස්වාමී. ඒ නිර්වාණය ගැන වචනයක් හරි අහන්න සැලසීම මේ ලෝක සත්‍යයට අනිත් එක තමයි මිලින්ද ප්‍රශ්නේ තුන්වෙනි පොත් වහන්සේ කාණ්ඩ හතරකින් යුතු මහමෙවුනාවෙන් මේ පින්වල් ලොකු සාන්නාංශ පරිවර්තනය කරලා අනුවාදනය කරලා කොටස් හතරකින් යුතු පොත් වහන්සේලාගෙන් තුන්වෙනි පොත સમાપ્ત කරනවා. එහෙමයි. ඉතින් ඒ දහම් පරයය පිරවීමේ පිනත් මේ පින්වතුන්ට සැලසෙනවා. ඒ රැස් කරගත් සියලු පින් බලයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් නිර්වාණ ඒකාන්තයෙන් සාන්ත ප්‍රණීත දෙයක් බව ඒකාන්ත සැපයක් බව සත්‍යයේ සත්‍ය අනුභවයෙන් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක්දිරණක් සුරකේවා සතුරු බලවේග දුරිම දුර වේවා රට දැය ආගම රකින රජ කෙනෙක් අපිට පහළ වේවා නායකයෙක් පහළ වේවා කියන අදහස අපිට තියෙනවා. ඉතින් ඒ අදහසින් මේ රැස් කරගත් සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ කවුරුත් නම් මිය පරලෝකීය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. මේ උතුම් පරම ගාම්භීර ධර්මයේ අපිට ඉගෙන ගන්න කියන්න ලැබෙන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලබත්තා සකල සංගරුවන මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූ දරුවා ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියේ මේ උතුම් දහම් වැඩසටහනට දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නලින්ද කුමාරප්පිරුම මහත්මයා, චමිලා කුමාරප්පිරුම මහත්මිය සහ ශවනිකා ඒ වගේම ජේඩන් රුවි යන දූ දරුවන්ට ඒකාන්තයෙන් අනුමෝදන් වී ඒ පවුලේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, යහපත් අදහස් ඉටු වේවා. මේ උතුම් පරම ගාම්භීර නිර්වාණයම අවබෝධ කරගන්නට යැත්තන්ට මේ ධර්ම දානින් පින උපකාර වේවා. ඔබ සියලු දෙනාටත් ඒ වගේම මේ ධර්ම දාන සඳහා දායකත්වයේ දරන සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍ර ආදී සියලු දෙනාට අපි කාටත් නිවනින් සැනසෙන්න මේ පින් හේතු උපකාර වේවා